මම කිව්වේ විදේශ ලංකාවේ පුරවැසියෙක් හදිසියෙ ලංකාවෙන් පිටවෙන්න සිදු වුණා නම් ජීවිත තර්ජනයන් නිසා වෙන පුරවැසිකමක් ගත්තත් ආපහු මෙයාට අරගත් එකට නීතිය තහනමක් නැහැ මම මගේ මිත්‍ර මන්තුමාට කියන්න කැමති මම රාජකීය විද්‍යාදී සුනේත්‍රාගේ පොත නෙමේක අපි නම් කරේ අවිචාර සමය ඔබතුමා හිටියේ විද්‍යාපීඨ අංශේ අපි හිටියේ කලා අංශේ අනික මෙතෙන්ට වෙලා තියෙන්නේ මේ කොට්ටෝරුවාගේ ප්‍රශ්නේ පොට් කොට්ටෝරුවා ගිහින් ලයිට් කණුවක කොටන්න ගිහින් විදුලි සැරයක් වැදිලා මැරුණා ඕකයි අද වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ road.